Thank you. ප්‍රකට කරගෙන මැදියන් සිඳු කියනවා සිඳු කියනවා පත ඇත්තේ අසුබදිනවා සිඳු සිඳු පොද වැස්ස වහිනවා ලෙසුල ගංගා පුරා යනවා මුරදියතන මුතු නහනගනවා මුරදියතන මුතු නහනගනවා ඉක්මදිය වලා තුල හිමද බතිනවා Thank you. ඉදං කුසලාද නංගනවා සංගතං කුසලං කුසලාද නංගනවා නියවතර දින නැදියා නියවතර දින නැදියා නියවතර බසිනවා no idea. අතුල සෝමසිරි නම් වූ ඒ සොඳුරු නිර්මාණකරුවාණන්ගේ මතකය විවිධාකාරයෙන් ගුණට එක් කරන්නට පුළුවන්. ඊට විඳ ගන්නට තොරතුරු දැන ගන්නට කැමති අර මා සඳහන් කළ වින්දනයෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් අවසන් වන හොඳ ගීත ගායනා කළ නිර්මාණකරුවෙකු ගායන ශිල්පියෙකු හැටියට ඔබ දකින්නේ කොහොමද ඔහුව? ඇත්තෙන්ම මම හිතනවා ඔහුට තිබුණා හොඳ රුචිකත්වයක් තිබුණා. එක්කම ඔහුට තිබුණා හොඳ මම හිතන්නේ අසුරක් තිබුණා අමරදේව වගේ සංගීත වේදින් එක්ක අමරදේවයන්ගේ මුල් අවධියේ වැඩසටහන් වලට ඔහු සහභාගී කරගත්තා. බොහෝ සාතුල නැතුවම බැරි කෙනෙක් වුණා ඔහුගේ සංගීත වැඩසටහන් වලදී. මම හිතනවා ඇත්තෙන්ම එයත් ඉතා විශේෂ කොට සැලකන්නට පුළුවන්. අතුලගේ නිර්මාණ කාර්ය විශේෂයෙන්ම නිර්මාණ කාර්යය ඔහුගේ ආණ්ඩ හැම සංගීත වේදිකාවටම නැතුව බැරියක් වුණා. මම අර කලින් කිව්වා වගේ ගීත වැඩසටහන් වලදී බොහෝ දුරට ගීත නාටකවලදී වගේ දේවල්වලදී ඔහු සහභාගී වුණා හැම එකටම වගේ මම ඒක තමයි කිව්වේ ඩාන්සල් තිල මහතා හිටපු අපේ හිටපු හොඳ සංගීතවේදියෙක් ඔහු අතුල ගැන කරපු මම හිතනවා විවරණේ ඉතා වැදගත් වෙනවා. ඔහු අතුලට ලොකු භක්තියක් ඔහුගේ කතාන්තර කෙරෙහි ලොකු භක්තියක් තිබුණා. ඉතින් මේක මම හිතනවා අප සඳහන් කළ යුතු කරුණක්. අතුල සෝමසිරි කියලා කියන්නේ අපිට අපේ මෑතකයේ හිටපු ඔහු එක්තරා යුගයක් අපේ සංගීත සංස්කෘතිය ගැන කතා කරද්දී ඔහු අපේ සංගීත සංස්කෘතියේ කිසියම් අවස්ථාවක කිසියම් මෙහෙවරක් කරපු විශේෂ ගානේ සංගීත වේදිකයට මසලකන් ඉතින් මම හිතනවා අතුලගේ නිර්මාණ මගේ නිර්මාණ වලට බොහෝ නිර්මාණ වලට කිසියම් විදිය ආලෝකයක් ලැබුණා අතුලගෙන් ඒකට හොඳම උදාහරණ තමයි උඩහ ගෙදර රන් එතනා කියන ගීතය මම හිතනවා ඒක ඉතා ජනප්‍රිය වෙලා තිබිච්ච ගීතයක් කාලයක් තිස්සේ ඒ ඒ ජනප්‍රියත්වය මම හිතනවා ඒක සරල ගීතයක් වගේ වුණාට ඒකෙන් යම්කිසි අපි දණ්ඩි පැටව උඩ පැන පැන රණ්ඩු දබර වෙයි සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ළඟ දොයි කියන වගේ වචන වලින් අපි මතු කරපු යම්කිසි ගැඹුරු පණිවිඩයක් තියෙනවා ඉතින් මම හිතනවා අර මා කිව්ව ගාන්ටාරේ ගීත වගේ ගීතයක් මම ලියන්න පෙළඹුණේ චීන කවියක් කියලා ලැබපු රසවින්දනයක් තුළින් ගාන්ටාරේ ගීතය ලියවන එක ඒකට අනිත් එක අතුලට සූර හැකියාවක් තිබුණ තනු නිර්මාණය සඳහා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඔහුගේ ගීත සඳහා ඔහුම තනු නිර්මාණය කරගත්තා. ඒ ගාන්ටාරේ ගීතයේ තනුවත් ඔහුගේ තනුවා ඒකම නැලවිලිගේ ගයන්නේ දරුසුරතල් බලන්නේ කියන ගීතයක් ඔහුගේ නිර්මාණයක් ඔහුගේ තනු නිර්මාණයක්. ඉතින් මම හිතනවා අතුල අපට හිතපු දුර්ලභ ගණේ නිර්මාණකරුවෙක් එක්කම ගායකයෙක් ඔහුගේ හඬ මම හිතනවා ඔහුටම ආවෙන එක හඬක් මාර කලින් පුන පුනා කිව්වාගේ ඔහුගේ හඬේ ගැඹීර මధుරත්වය මම හිතනවා අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ අපේ ජාතියක් හැටියට අපි ඔහුට සමහර විට අපේ අපේ සදාකල් ස්මෘතියෙම පවතිනවා ඔහුගේ හඬ ඒ ගැඹීර මధుර කටහඬ හොඳයි සුනිල් සරත් පෙරේරා මහත්මයා අතුල සෝමසිරි කලාකරුවාණන් වෙනුවෙන් අවසාන වශයෙන් ඔබේ ප්‍රාර්ථනය මා හිතනවා ඔහුට අත වශයෙන්ම නිවන් සුව අත්සේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔහු අප මම හිතනවා ලොකු විශේෂ මෙහෙවරක් අට වෙනුවෙන් අපේ සංගීත වෙනුවෙන් කරපු කෙනෙක්. ඔහු විවිධ ක්ෂේත්‍ර ගණනාවක නෛපුණ්‍යයක් ඇතුව හිටිය කෙනෙක්. ඔහු හොඳ ගොරිර්බාන ශිල්පියෙක්, ඒ වගේම විවිධාංශවල නාට්‍ය ශිල්ප නාට්‍යකරුවන්ට ඔහු උපකාර වුණා. ඔහුගේ හඬ මම හිතනවා වේදිකා නාට්‍යයේදීත් ඉතා ප්‍රබල ලෙස දැනුණා අපිට එහා කොනක හිටියත් ඔහුගේ හඬ ශාලාවේ එහා කොනක හිටියත් ඔහුගේ හඬ ඉතා ගැඹීරව අපිට අපේ සවන්ට ගලාගෙන ආපු හැටි අපිට මතකයි අනාදිමත් කාලයක සිට බොහොම නිවන් සුවත් වේවා බොහොම ස්තුතියි ඔබතුමන්ට ප්‍රවීණ දීපද රචක සුනිල් සරත් පෙරේරා මහත්මාවයි අපි සම්බන්ධ කරගත්තේ චේතනා දූතක දිය බොයි රත්තරනින් දිගිරි වලලුරන් රතු හඳදේ දන්දි පැටව උද පැන පැන රන්දු දබෙරවේ සුදට සුදේ කුකෙක් ඇවිත් වත් කඩ ළඟ දොයේ උදා ගෙදර රං එතනා දූත තෙරිය බොයි රත්තරනින් විගිරි වලලු රන් රතු හඳදී පලාගිරා නලා හඳට රුන් රස ඉල්ලූ පලාගිරා නලා හඳතරුන් රස ඇසේ මලින් මල සුදු දෙන මේ මැටි සින්දු උඩා ගෙදර රන් එතනා දූතට දිය බොයි රත්තරනින් දිගිරි වලලු රන් රතු හඳදී මන්දිරේ ගිරි මුදුනට යන සමනලුනේ සමන්දිරේ ගිරි මුදුනට යන සමනලුනේ පාර කියනවද අපහත මුනි පාතඹරේ උඩා ගෙදර රන් එතනා දුස්සතරිය බොයි පෙරණින් කිගිලි වලලුරන් රතු හඳදේ උඩා ගෙදර රන් එතනා දූතට දිය බුයි රත්තරණින් කිගිලි වලලුරන් රතු හඳදේ අතුල සෝමසිරි නම් වූ ඒ සොඳුරු නිර්මාණකරුවාණන්ගේ මතකය විවිධාකාරයෙන් ගුණට එක් කරන්නට පුළුවන්. ඒ මතකය විවිධාකාරයෙන් ගුවනට එක්කරනකොට ජීවත් වෙලා ඉන්න කාලේ ඒ නිර්මාණකරුවා නිර්මාණ දායකත්වයෙන් ලබා දුන් අත්දැකීම් කාව්‍යෝචිත సౌందర్యාත්මක බස්වහරකින් පුරවා පුලුල් අරුත්සරු ගැඹුරක් කරා සිය රසික සමූහය මෙහෙවලු නිර්මාණකරුවෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ගීතය කියන්නේ සාමූහික කලාංගයක්. ඒ පරිපූර්ණ ගීතයක් බවට පත් වෙන්නේ ගීත රචකයා සංගීත රචකයා ඒ විතරක් නෙවෙයි ගායකයා හෝ ගායිකාව අවසාන වශයෙන් සිය ගායනයෙන් එකතු කරන්නා වූ පරිපූර්ණ ගායන මාධුර්යය නිසා එවැනි ගායන මාධුර්යයකට හිමිකම් කියූ අතුල සෝමසිරි කියන නාමය මේ කලාකේත තුල సౌందర్యාත්මක සිතුවිලි අතර එකිනෙක අදහස් ගලපන සොඳුරු නිර්මාණකරුවෙකුගේ මතකයක්. පෙළදිලි ගයල් විනා රජු සුදකල් බලන් මියා උපසපනුම සකල් මියා නිබන්ද මහද වෙසෙමි කියන්යා එන කුරු මඟ බලන්නියා අමාරුගෙන් කියන්යා එන කුරු මඟ බලන්නියා තනි කවදුරු රංගිරා රත් මස්හබුලු ඒ හඬ අතුල සෝමසිරි. ඒ ගීතයට සංගීතය කළෙත් ඔහු. ගීතය ලිව්වේ මීට මොහොතකට අපි සම්බන්ධ කරගත්ත සුනිල් සරත් පෙරේරා. මා ඔබට පෙර සඳහන් කළා ගීතය කියන්නේ සාමූහික කලාංගයක්. ඒ පරිපූර්ණ ගීතයක් බවට පත්වෙන්න ගීත රචකයා සංගීත රචකයා වගේම ගායන ශිල්පියත් ඉතාමත් වැදගත් වෙනවා. පරිපූර්ණ ගායන මාධුර්යයකට හිමිකම් කිව් අතුල සෝමසිරි කියන සහෘද කලාකරුවාණන්ගේ මතකය අවදි කරන්නට මේ වෙලාවේ මා සම්බන්ධ කරගන්නවා දුරකථනය ඔස්සේ ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. මා අහලා තියෙනවා ඔබ හැම විටම කියලා තියෙන දෙයක් තමයි ගීයක තියෙන ව්‍යංගාර්ථ සහ ධ්වනිතාර්ථ හැම විටම ගායනෙන් තීව්‍ර කළ හැකි බව මනමින් තහවුරු කළ නිර්මාණකරුවෙක් ඔබ. ඔබ වැනි නිර්මාණකරුවෙක් කොහොමද අතුල සෝමසිරි කියන ඒ නිර්මාණකරුවාව දකින්නේ? ඇත්තටම අතුල සෝමසිරි ගායන ශිල්පියෙක් සංගීත වේදිකෙක් හැටියට ඔහුගේම අනන්‍යතාවක් තිබෙච්ච දැවන්ත පෞරුෂයක් තිබෙච්ච කටහඬක් ඒ කටහඬට මා කොතරම් ඇලුම් කරාද කියනවා නම් පාසලවදීදී මේ ඔහුගේ හඬ අනුකරණය කරන්න රබර්නට කටේට වාගෙන අපි ගායනා කළා ඒ තරම් ආදරය කළා ඔහුගේ හඬට ඒ වගේම ඔහුගේ ගීත රාශියක් දැන් අවුරුදු 10ක් විතර කලින් අපේ නිවසේට ගාල්ලේ ගෙදරට ආපු වෙලාවේ මම රැස් කරලා තිබෙන පෙන්නෝ පුදුමයටපත් වුණා. උලඟක් ඉංග්‍රීසි දිගුන්නේ. අපි ඒතර මැලුම්ක ශිල්පයේ විශේෂම ගෝල්දිලේ අධ්‍යාපන සේවයේ 70 දශකයේ මැද භාගයේදී ඔබේ හඬ පාසල් දරුවන්ගේ ආඩම් සඳහා උපයෝග කරගත්තා. ඒ නිසා ඒ හඬ අපට අහිමි යනවා කියන්නේ විශාල පාඩුවක් හැටියට මම සලකන්නේ. ඒ පෞරුෂය අපිට නැති වෙයි අපි සිංහල සංගීත ක්ෂේත්‍රයේ. ඒ නිසා මම හිතන්නේ අතුරු සෝන්සිරි කලාකරුවා ගේ දායකත්වය සිංහල ගීත ක්ෂේත්‍රයට දෙවන පෞරුෂයක් එක්ක පරිචයක් ඇටිසයි මට හඳුනන්න පුළුවන්. ඔව් ඒකම මා ඔබින් ඇහුවොත්. ඔහු වැනි දක්ෂ නිර්මාණකරුවෙක් මොහොතකදී හිතන දෙයක් නිසි ඇගීමකට පාත්‍ර වුණාද? ඔබේ අදහස මොකක්ද? මම හිතන්නේ ඇත්තටම නෑ කියලා. මොකද මට මතකයි 60 දශකයේ මැද භාගයේදී සත් සමුදුරු චිත්‍රපටයත් එක්ක ක්‍රියාත්මක රන්වන් කරා චිත්‍රපටයේ අමරදේවන් ගයූ නාලබැන්ද මාගේ කණේ සෝමාවතී ගීතය රූප ආමුවේ පිනෙහිච්ච අදලෝස. එය වෙන්න ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ හිටියේ නැහැ. ඒ වගේම වෙසක් නාට්‍යවලදී සමහර අවස්ථාවල ඔහුගේ හඬ මැනවෙන් වුණ අපිට ඔලේ ස්ටුඩියෝ නිෂ්පාදනය කරේ කාලේ එනා විශක් නාට්‍ය පොසොන් නාට්‍යවලදී නමුත් ඔහුට ඒකයි ගේමක් ලැබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. පසු කාලේ ඔහු සංගීත ක්ෂේත්‍රයේ යම් පමණකින් ඈත් වෙලා හිටියා. මගේ ලෝ හනකාටුවක් කියන ඇත්තටම මට ඔහු වෙන හිලියක් රචනා කරන්න බැරි වීම ගැන. ඒක මගේ ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මම ඔහුට ඒක ගැන කියලා තියෙනවා. කොහොමාරි යනකොට ඔහු ගායන ක්ෂේත්‍රයෙන් බැහැර වෙලා හිටිය නිසා ඔහුට මගේ කාර්යය කරගන්න බැරි වුණා. ඔහුට අවසන් වශයෙන් මම අපි බෞද්ධයන් හැටියට ඉන්වල ශාන්ති ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ප්‍රවීණ ගීපද රචක රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඔබතුමාට අලුමනෝ ගැබ කලාපිරුන් සඳ හිනා කැලුම් දී ඇතින් කායා මවෙත නොෙන්නේ දෙතුල බොනු කොට නිවෙහල් මා සිත වැට කොට බඳවා මට රිදවන්නේ ඇයි මට රිදවන්නේ ඒ සිත මට සිරගේ කොට දිවිතුරු ඒ සිත මට සිරගේ කොට ප්‍රේම වදන් වැහෙනින් කස අඹරා මට නොසලන්නේ මට නොසලන්නේ පාලු මනෝ ගැබ පලා පිරුණු සංග සිනා කැලුම් දී ඈතින් පායා මවෙත නොඑන්නේ ඇයි බලා සිටින්නේ ඇයි මවෙත නොඑන්නේ ඇයි බලා සිටියේද යලි නොයන ගමනක් යන යන්න සූදානම් වෙන ඒ ප්‍රවීණ සොඳුරු නිර්මාණකරුවාණන් අතුල සෝමසිරි සමග ලාලනී සෝමසිරි ගීතය ගායනා කළේ. ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ ගීතේ ලිව්වේ ගීතයට සංගීතය කළේ අපේ කතාවේ කතානායකයා. මා ආරම්භයේ සටහන් කළා වෙන්වීම හදහඬ වෙන අඳුරු සේයාවක්. එහෙත් හමුවීමකින් පසු දිනක සියල්ලෝම වින් විය යුතුය. නියම යථාර්ථය එයයි. අතුල සෝමසිරි කලාකරුවාණනි ඔබට නිවන් සුව වේවා. අපේ ප්‍රාර්ථනාවක් තියයි. Thank you. ආල වඩන සඳ සීම දිලෙන දිවේ රූපෙට සිට වැඳුනා පංච කල්යාණියේ සොබනා ආල වඩන සඳ සීම දිලෙන දිවේ රූපෙට සිට වැඳුනා පංච කල්යාණියේ සොබනා වගේ නිල වර්ණ භූවලලස සිගේ විනදිලෙන අක් පමරුන් වගේ නිල වර්ණ භූවලලස සිගේ කේශ කල්යාණයෙන් සුබනා ආලවදන සඳසේම නිලෙන සිගේ රූපෙට සිඳ බැඳුනා පංච කල්යාණියේ suena. බඳා මුතු පෙළසේමා මදහත දුටු සඳ මන්මත් වේමා ඉදුලන නිබඳා මුතු පෙළසේමා මදහත දුටු සඳ මන්මත් වේ සන්ත කල්යාණීන් සුබනා ආලවදන සඳ තේම දිලන දිගේ දුපිට සිට බැඳුනා පංච කල්යාණී සුබනා ආල වඩන සංගතේම දිලෙන දිගේ රූපෙට පිට බැඳුනා පංච කල්යාණී සුබනා පංච කල්යාණී සුබනා පංච කල්යාණී මෙවැනි සොඳුරු මිනිසෙකු වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන්නට මේ අඩහෝරාව ඒ වෙනුවෙන් වෙන් කර දුන් සිංහල සේවාධ්‍යක්ෂ වාතිය ජයතිලක මහත්මයා ඔබට අපේ ස්තුතිය. නාද මෙහෙවර පියුමි ඉදිරිසිංහගෙන් මම නදීකා කුලරත්න Thank you. Thank you.